Uh, බුද්ධිනී මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි එසේමයි uh, ස්වාමීන් වහන්සේ නිර්ාමිස uh, සුවය ගැන සාමිස සුවය වෙනස ගැන පැහැදිලි කරා එතකොට මට ප්‍රශ්නේ නිරා නිරා ඒ සුවයට නැවත නැවත යන්න කැමතිනම් ඒක නිර්ාමිස නොවේද කියන එක උදාහරණයක් වශයෙන් භාවනා කරනකොට නැත්තම් සමහරක් වෙලාවට පිරිත් අහනකොට ඒක සමත පැත්තෙන් වෙන්න පුළුවන්. ඉතින් එතන මේ ලොකු සැනසීමක් තියෙනවා. ඉතින් ඒ තැනට යන්න කැමති. එතකොට ඒක निराமிස නැද්ද ඒක නිර්ාමිස පැත්තට හරවන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඔබතුමී ඊටාම වැදගත් ප්‍රශ්නයක් මතු කළේ ඇත්තටම මේ දැන් මේ දහම තුල අපි වැඩෙන්නේ අනුක්‍රමයෙන්නේ අනුපිළිවෙලෙන් තමයි වැඩෙන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට කියනවා දැන් කණාමැදිරි එලියක් ගත්තහම ඒකට අපට අඳුරයි කියලා කියන්න බෑ. ඒකට කියන්න වෙන්නේ එළිය කියලා. හැබැයි ඊට පස්සේ අපි ගිනි කූරක් දැල්වුවාම තියෙන ආලෝකයටත් අපට ආලෝකයයි කියලා කියන්න වෙනවා. ඊට පස්සේ අපට ගිනි ගොඩක් දැල්වුවාම තියෙන ආලෝකයටත් ආලෝකය කියලා කියන්න වෙනවා. හඳ පෑවුවාම තියෙන ආලෝකයටත් ආලෝකය කියන්න වෙනවා. ඉර පෑවුවාම තියෙන ආලෝකයටත් ආලෝකයයි කියලාම තමයි කියන්නේ. හැබැයි මේ අතර ලොකු පරතරයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි දැන් निराமிස ප්‍රීතිය निराமிස සතුට කියලා ගත්තහම අර තෘෂ්ණාවට වහල් වෙලා මොසපත් වෙලා අර ඉන්ද්‍රිය පිනවීම තුලින් දේවල් අත්පත් කර ගැනීම තුලින් ඒ ලබන්නා වූ සතුට සුවයට වඩා ඒ ඉන්ද්‍රයන් පිනවන ගතියෙන් ඔබ්බට ගියාම ලබන සතුට සුවය निराமிසයි හැබැයි එතන සතුට සුවේ ලබනවා කියලා කියන්නේ ඒතනත්තා කෙලස් නසලා කියන එක නෙමෙයි. අර අර මුසපත් වෙච්ච ඉන්ද්‍රියන් ව්‍යාකූල කරගන්න තැනින් දැන් නිදහස් වෙලා. කියන්නේ කාම සුඛයෙන් නිදහස් වෙලා. නිදහස් වෙලා ඒතනත්තාට ධාන දක්වා ඕන නම් යන්න පුළුවන්. හැබැයි ධාන දක්වා ගියයි කියලා ඒතනත්තා කෙලස් නැසලා නැහැ. තවමත් ඒ ධානය තුලත් ඇලෙන්නට පුළුවන්. අර සමාධිය තුල ඒ සංහිඳීම තුල ඒ සුවය තුල ඇල්මක් ඇති වෙන්නට පුළුවන්. ඒ මොකද තවම කෙලස් නැසලා නැති නිසා. එතකොට ඒ ඕනම මොහොතක ආපහු කඩා වැටෙන්නටත් පුළුවන්. තවම ඒ දුර්වලකම් තියෙන නිසා. හැබැයි අර දැන් ඔබතුමිය කිව්වා වගේ භාවනාවට ඇලෙන ගතිය එතනත් යම්කිසි ඇලීමක් තමයි තියෙන්නේ. ඒක නැවැත්මට බාධාවක් තමයි. හැබැයි අර කාම සුඛයත් එක්කලා බලනකොට ඊට වඩා ශ්‍රේෂ්ඨයි. ඊට වඩා ප්‍රශස්ත මට්ටමක Taman ඉන්නවා. දැන් අර කුරුප්පු මහත්තයාටත් මම කිව්වේ එකයි දැන් මස් මාළු කකා හිටියට වඩා ඒකෙන් වැළකිච්ච එක හොඳයි. හැබැයි ඒකෙන් වැළකුණාට පස්සේ තමයි එතුමට වැටහෙන්නේ දැන් මේ කුකුල් මස් වලට ඇලෙන එකයි මේ අර තුඹ කරවිලට වලට ඇලෙන එකයි දෙකම තරු තියෙන ඇලීම නේද? එතකොට දැන් එතකොට එතුමාට වැටහෙන්නට ගන්නවා දැන් අරක අතහැරියයි කියලා මෙතන ආයෙත් ඇලිලා නේද? ඉතින් ආයෙත් ඇලිලා කියලා දැනුණන් පස්සේ තමයි ඒක ලෙහා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අන්න එහෙම පියවරෙන් පියවර අපි ඉස්සරහට යන්න ඕන අනුක්‍රමේ. එතකොට අර මුල් தත්වයෙන් ටිකක් ඉහළට එනකොට ඒක වඩා ප්‍රශස්ත නිර්ාමස තත්වයක් කියලා අපිට හඳුනා ගන්නට පුළුවන්. හැබැයි ඒකෙන් තව ටිකක් එහාට යනකොට ඒක වඩා උසස් වූ ප්‍රශස්ත වූ නිර්ාමස තත්වයක්. එහෙම එහෙම ගිහිල්ලා අපි කෙලස් ප්‍රහාණය කරපු තැන තමයි ඒ පූර්ණත්වයටපත්. ඒ නිසා නිවන කියන එකත් ධර්මයේ තුන් ආකාරයකින් දැක්වෙනවා තදංග නිර්වාණ, විස්කම්මන නිර්වාණ සහ සමුච්ඡේද නිර්වාණ. තදංග කියලා කියන්නේ తాවකාලිකව කෙලස් දුරු වීම. විස්කම්මන කියලා කියන්නේ දීර්ඝ කාලීනව කෙලස් දුරු වීම. සමුච්ඡේද කියලා කියන්නේ සදාකාලිකවම කෙලස් දුරු වීම. ඒ වගේ අපි කවර ගුණය ගත්තත් ඒකේ අසංඛ්‍ය ගණන් අවස්ථා තියෙන්නට පුළුවන්. ඉතින් ඔබතුමියට අර මේ කාමයන් එක්කලා ඇලෙමින් බැඳෙමින් ඉන්ද්‍රිය පිනවමින් හිටපු ජීවිතයට වඩා මම ಗುಣධම් වඩන්න ඕන භාවනා කරන්න ඕන ඒ තුලින් ලැබෙන සුවය මම විඳින්නට ඕන කියලා හිතෙනවා නම් එතන යම්කිසි ඇලීමක් තියෙනව නැත්තේ නෑ හැබැයි ඒක අර කාම සුඛයට වඩා ශ්‍රේෂ්ඨයි බුදුරජාන් වහන්සේ ඒක පැහැදිලිව දේශනා කරනවා කාම සුඛයට වඩා ශ්‍රේෂ්ඨ වූ සුඛයක් තියෙනවා ඒ ධානා සුඛය ඊට පස්සේ දැන් අපි හිතමුකෝ බරපතල විදිහට කාමයේ ඇලිච්ච ගැලිච්ච කෙනෙක් ආවොත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කාම සුඛයට වඩා මේ ධාන සුඛය ශ්‍රේෂ්ඨයි කියලා. හැබැයි ධාන වඩන කෙනෙක් බුදුහාමුදුරෝ ළඟට ආවොත් එහෙම ඒ ධානය අනිත්‍යයි, අනාත් දුකයි, අනාත්මයි ඊට වඩා ශ්‍රේෂ්ඨයි මේ විමුක්තිය කියලා අතන සැහැල්ලුවට අරගෙන විමුක්තිය ඊට වඩා ඉහළ මට්ටමින් බුදුරජාණන් වහන්සේ කතා කරනවා. ඒ මොකද එතනින් ඔබට ගෙනියන්නේ. ඉතින් ඒ ඒ ප්‍රකාශනය සාවද්ද නැහැ. ඒ ප්‍රකාශනය නිර්වද්‍යයි ධාර්මිකයි. ඇයි ඒ හැම තැනම යම්කිසි සාපේක්ෂතාවයක් එක්කලා තමයි අපිට කතා කරන්න වෙන්නේ. নিরপেক্ষ තත්වයක් ගැන කතා කරන්න වෙන්නේ කෙලස් ප්‍රහාණය තුල පමණයි. නිවන විතරයි নিরপেক্ষ තත්වයක් තියෙන්නේ. ඒයින් මෙපිට ලෞකික තත්වයන් හැම එකක්ම අපිට කතා කරන්න වෙන්නේ තව එකකට සාපේක්ෂව. ඒ නිසා ඒ ඒ තන නිරාමිස තත්වය අඩු වැඩි වෙන්නට පුළුවන්. ඉතින් Tamanට දැනෙනවා නම් ඒ නිර්ාමසයි කියන තැනත් මම ඇලිලා ඉන්නේ කියලා ඊට පස්සේ ඒ ඇල්ම අඩු කරගෙන හැබැයි නඩත්තු කරගන්න උත්සාහ කරනවා. දැන් මම භාවනාවට තියෙන ඇල්ම නැවැත්තුවයි කියලා වෙරලා ඊට පස්සේ භාවනාව නවත්තලා හරියන්නේ අර තෘෂ්ණාවෙන් ඒ ගැන නිකන් අගතිගාමීව එහෙම නැත්නම් ඒකට ඇබ්බැහියක් හැටියට අනිත් වැඩ ඔක්කොම නවත්තලා ඒකට ඇලෙන මට්ටමට යාමයි සුදුසු නැත්තේ. ඉතින් ඒ මට්ටමට තමන්ගේ මනස යනවා කියලා දැනෙනවා නම් එතනදී සමබර වෙන්නට ඕන. නමුත් භාවනා රාම කියලා බුදුරජාණන් වහන්සේ මේ අරිවංශ ප්‍රතිපදාවෙම දේශනා කරන භාවනා රාම කියන්නේ භාවනාවෙහි ඇලුණු බව. එතකොට භාවනාවෙහි ඇලුණු බව හොඳ නැහැනේ කියලා භාවනාව අතාරින්න කියන එක නෙමෙයි. අර කාමසුඛෙහි ඇලෙනවට වඩා භාවනාවේ ඇලෙන එක හොඳයි. හැබැයි එතන තියෙන්නේ යම්කිසි ඇල්මක් නිසා කෙලස් ප්‍රහාණය කරන තැනට යනකොට ඒ ඇල්මක් දුර වෙනවා. එහෙමයි අපි ඒක තේරුම් ගත යුත්තේ. එහේ ස්වාමීන් වහන්සේ ඒ ඒ ඒ ඇල්ම දිහා මං හිතන්නේ ඒ ඇල්ම දුරු කරන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහර වෙලාවට පිරිතක් අහනකොට හරි හරි සෑල්ලුවක් ඒකටම හිත යොමු වෙනවා කිසි මං ඒකට වෙහසක් වෙන්න ඕනේ නැහැ. ඔව්. ඉතින් ඒ ඒ දුරු කරන්න ප්‍රත්‍යවේක්ෂණයම තමයි වැදගත් වෙන්නේ. දැන් මගේ මනස මේ සතුටු වෙන්නේ කුමක් මතද? දැන් මම මේ අවස්ථාවට මේ ශ්‍රවණයට මේ தත්වයට ඇලුම් කිරීම නිසාද මට මේ සෝය ඇති වෙන්නේ? එහෙම නැත්නම් මේ ශ්‍රවණය නිසා කුසල් සිතුවිලි ජනිත වීමෙන්ද දැන් මට මේ සෝය ඇති වෙන්නේ? ඔය දෙක නිතර පරීක්ෂා කරලා බලනවා. ඉතින් ඒකට සති සම්පජාඤ්ඤය තමයි වැදගත් වෙන්නේ. එහෙම දීර්ඝ කාලයක් ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඒව අල්ලා ගන්න පුළුවන්. දැන් අර පෙර දිනකත් මම කිව්වේ දැන් වීරිය ඉපදුනහම වීරිය කියන එක කුසල් සිතෙත් එනවා අකුසල් සිතෙත් එනවා. දැන් මේක මොන වීරියද? කුසල වීරියද අකුසල වීරියද? ඒකට දීර්ඝ කාලයක් අපිට ප්‍රත්‍යවේක්ෂා කරන්න සිද්ධ වෙනවා එක් එක් අවස්ථා ගැන. ඒ වගේ සන්තුෂ්ටිය ප්‍රීතිය කියන එක කුසල මූලිකවත් ඇති වෙනවා අකුසල මූලිකවත් ඇති වෙනවා. ලෝභ මූලිකවත් ඇති වෙනවා අලෝභ මූලිකවත් ඇති වෙනවා. දැන් මේ ඇති වෙලා තියෙන සන්තුෂ්ටිය කවර මූලයකින්ද ඇති වෙලා තියෙන්නේ? ඒකට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. හරි හරි තේරුණා ස්වාමීන් වහන්සේ. හොඳයි.